මේ පින්වත් පිරිස ඊටාම ශ්‍රද්ධාවක් ඇතිව මහා ශාන්තිය නිත්ව තුන් රංගුණී අනන්ත ආශීර්වාදයෙන් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කිරින් නිවන් සාක්ෂාත් කර ගැනීමට අපට සැනසෙල්ල ශාන්තිය උදා වේවා තුන් රංගුණී අප්‍රමාණ ආශීර්වාදය ලැබෙමින් ඒ තුන් රංගුණී අනන්ත ආශීර්වාද බලමහිම මැද්දේ උතුම් වූ ජයශ්‍රී මහා බෝධි රාජානන් වහන්සේලාගෙන් විහිදුනා වූ විහිදෙන්නා වූ අප්‍රමාණ ආශීර්වාද බල මහිම මැද්දේ සියලු මාර බල පරාජයට පත් කර උතුම් වූ නිවන් සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා ගෙනෙමින් ඒ උතුම් වූ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගැනීමට මහා වාසනාව පහළ වේවා සියලු බාධක මාරක අපල පද්‍රා දුක් කරදර දෝසාන්ධකාර දුරු වෙලා සැනසෙල්ලෙන් සාන්තියෙන් යුක්තව සංසාරගත වෙන්නා වූ යම්තා පාප ධර්මයන්ගේ විපාකයේ අද සියල්ල ඉවත් වේවා උතුම් වූ ශාසන ආශීර්වාද බල මහිම මැද්දේ උතුම් නිවන් සාක්ෂාත් සාක්ෂාත් කර ගැනීමට අපට හේතු ආසනා පහළ වේවා කියනා උතුම් අදිෂ්ඨාන සබලයි අද මේ මහා ශාන්තිය ආශිර්වාදය ලබා ගැනීමට මේ උතුම් වූ ආර්ය සමාධියටපත් වෙන්න බලාපොරොත්තු වන්නේ කියා සීකර ගන්නට ඕනේ ඒ මහා ශාන්ති ආශිර්වාදී අපට මින්ම අප්‍රමාණ වූ දිව්‍ය බ්‍රහ්මා මනුස්ස සතර වර්ගයේ ඥාති මිත්‍රාදී කොට්ටාස ඇතුළු අනන්ත ලෝකවාසී සෑම සිළු සත්ත්වයන්ටම උදා වේවා ඒ සෑම සියලු ලෝක සත්‍යයම මේ උතුම් සැනසෙල්ලෙන් සාන්තියෙන් යුතුව නිවන් සාක්ෂාත් කරගනිත්වා කියන කරුණා මෛත්‍රී අදිෂ්ඨානයේ පතුරවලා අපි අද මේ උතුම් මහා සාන්තිය ආශිර්වාදය ලබා ගන්නට බලාපොරොත්තු වෙමු. සාන්තියෙන් යහපතක්ම වේවා කියන හැඟීම තබාගෙනත් ওই විදිහටම තබා ගන්නට ඇස් අඩවන් කර ගන්නට නැත්නම් බොහොම සිමින් තියා ගන්නට ඒ වගේම හිතෙන් සාදුකාරයක් දෙනවා මිස කටහඬ නගා කියන්න අවශ්‍යතාවයක් නැහැ මේ කියන්නා වූ උතුම් ධර්ම මාර්ගය හොඳින් අවබෝධ කරගන්නවා ඒ වාගේම ධර්මානුකූලව අර්ථවත්ව වටහාගෙන ඊට අනුකූලව මේ පිළිවෙතට බැසලා මේ මහා සත්‍ය අවබෝධය ලබා ගැනීමට අවධානය යොමු කරනවා කියනා උතුම් අදිෂ්ඨානයේ තබලා අපි දැන් මේ උතුම් මහා සාන්තිය උදා කරගන්න බලාපොරොත්තු වෙමු සංසුන්ව නිහඬව හිතෙන් සාදුකාරයක් දෙන්න වැඳ බුදු සාමිඳු ළඟ අපි සිල් ගුණ නගලා වැඳගෙන මහා ගුණයේ සමිඳුනි තෙත දැකලා වැඳදම් කඳට සමිඳුනි අප යොමු කරලා වැඳ වැඳ කියමි මග පල නගනට සැදීලා සමිඳුනි දේසුව ධම්මග නිති හිතාලා ඔබේ දේසුතුම් ගුරු පිය දම් නගාලා මහා ගුණ කලන මිත් සමිඳුනි පෙනීලා ඔබේ සුවේ ලැබෙමි මහා ගුණ රුවේ මවාලා සමිඳුනි සත් පුරුෂ ඇසුරෙන් සිත විනවා මහසත් පුරුෂ ගුණ කඳ ඔබ ළඟ වෙනවා මේ ගුණ නද දේවා සමිඳුනි අමතනවා කරුණා පෙරදරිව බුදුරුව මවවනවා සම්බුදු පියාණනි ඔබ ගුණ සැමරුවත සම්බුදු සිරි පාස අප වෙත ලැබෙනු ඇත හද පිරිසිදුයි සමිඳුනි සුදු මල් මවලා හද බුදු මලක් කරමින් අද පුබුද වේලා සමකය වේදනා ගති දුරු කර හැරලා සමීඳුනි සුදුසෙතක් ඇත සෑම වෙත යවලා ලෝසත වෙතට කරුණා මිත පතුරනවා ලෝ සතේ උතුම් ගුණයට පත් කරවෙනවා ලෝ සතේ විඳින දුක් මග දුරු කරවෙනවා ලෝසත නිවන් සුවයට අදගෙන එනවා බුදු සමිඳුනේ මහා කරුණා ගුණය තනා ඔබගෙන් ලැබුණ සේවය අපාමනම වුණා පෙර නොම ඇසූ දහම ඔබේ නැන මගී නිතානා ඇසුවෙමු සමිඳුනේ අප වෙත ගුණය වුණා කරුණා බරති සමිඳුනි ඔබ ළඟ ඉන්නා විලසින් මියා පෙළඟ මහා බුදුරුවේ වන්නා දිවමන් ගුණරුවක් සමිඳුනි මවවන්නා හද ගුණ මඩලේ සුදු නෙළුමක වැඩමන්නා මහා සංඝ සංවරයි බුදු මහා සමිඳුන්නේ එමෙ මා ගුණ රුවයි සව් පෙළ ලෙස ගන්නේ හද බුදු මැදුර තනවා මල් අසුනින්නේ සදමින් වඩම වෙමි සංග පෙළ බැතියෙන්නේ බුදු සමිඳුනි ඔබේ ගුණ කඳ වැඩිලා සතවිත මහසිතගෙන එනවා බුදු සමිඳුනි සව් පෙළ හැඩ ගැසීලා අද හද මැදුරට වැඩමනවා බුදු සාමිඳුගේ දරු ලෙස අපි ඉඳලා බුදු නැන පහනක් දල්වනවා බුදු ගුණ නුවණට හිත යොමු කරලා සාමිඳුනි අපි සමවතේ වෙනවා සාමහිතක් සෑම සත වෙත පතුරා සෑම සක් වලටම විහිදාලා සාමගමන් අරමෙමි බුදු සමිඳුනි අපි ඔබේ දරු කැලේ ලෙස වීලා සාමදානේ නිති අගයන බුදු සව් ගුණයට සෑම හද පමුණාලා සාම ගුණෙන් අපි මහ බුදු රජින්දුනි නිවන් මාර්ගට ඇත පිවිසීලා ඔබේ මහා ගුණ කඳ සීකරලු තන වාත පිත්ත සෙම් විස නැත්තේ ලෝභ දේශ සහ මෝහ කියන පව් මුල් සිඳ බිඳ ඇත හද මත්තේ ආලෝභ ගුණ ඇත ආදේශ ගුණ ඇත අමෝහනුවන කීගෙන ඇත්තේ මෙදා උතුම් සමිඳුනි ඔබේ බොදු දරු ගුණයේ ළඟයි අද අප ඇත්තේ අපාමන ලෝ සත දුක් විඳ යනවා මේ බව ගිනි කඳමයි වන්නේ ඒ මහා ගිනි කඳ සිසිල් දියක් ලෙස මෝහ සතුන් අරගෙන යන්නේ ඒ බඳු තැනේ තතු දැකගෙන සමිඳුනි අපි නෑ ඒ මොහ මග යන්නේ පාපේ බාරිත සතේ මීරස විලසයි මෝහේ බාදාගෙන සුවගන්නේ කාම ලෝවේ මහා සුවය ඇතයි යන මේ අදහස මුල් කර නගලා කාම රසයේ බැඳිලා සත යන මග ද්වේෂේ මුලයි ඔය ලෙස හැදිලා ලෝභ දේශ බැඳි සත වෙත මෝහය නැගී නැගී සෑම ගුණ මොට කරලා පාපදම් මතු කර දෙති සමිඳුනි ඒ බඳු සතුන් දුකටම ඇදිලා අද අපි බුදු පිය රජුනි ළඟමයි නැත පව් වෙත හද ඉඩ දෙන්නේ ප්‍රාණඝාත නැත අප ළඟ අද දින මෝහේ සතුන්ටයි එය වන්නේ අනුනගේ දත් දෙය අරගෙන වැජඹින පාප ගතිය නැත ආදේවන්නේ පාපේ දහම් කම් මිස හර අප ළඟ නැහැ සාමිඳුනි කිසි පවතින්නේ බොරුවේ මුලා කර සතරවටන අයේ ලෝකෙම රැවටෙයි සෑමදාම බොරුව නගන තැන රැවටෙන ලෝසත බොරු දාමක් වෙයි කරපේම බොරුවට අප ළඟ තැන නැත සමිඳුනි දහම් හඬක් ඇසුලෙස සාම බොරු නැති ඔබ දුන් වදන් තිබේ අද ඒ මග සමරමි සෑමදාම කේලම් බසගෙන බිඳුවන ගති නැත අප සමිඳුනි පිරිසිදු වන්නේ සමගිවදන් ලෝකෙට නිති දීලයි සමගි දහම් සත බැඳ ගන්නේ විරසක වදනක් නැත කිසි දිනකදී සමිඳුනි මුවාගින්ගෙන එන්නේ ඒබඳු උතුම් ගුණ කඳ අපේ ළඟ ඇත සමිඳුනි ඒ පිරිසි දුවන්නේ පාපෙට මුලාවි සත දුක් විඳිනු ඇත පාපයේ වදන ලෝකෙට විසගෙනනු ඇත පාපයේ බැඳින සත මොහින් වැඩෙනු ඇත පාපයේ වදනේ බර විත අද දැනෙනු ඇත හිත විස උනොත් පවිතුයි සමිඳුනි දන්නේ එබැවින් ලෝභ නැත අපේ ආලක වන්නේ සැඩගති දේශ නැත සමිඳුනි ආදේවන්නේ මිස දිටු ගති නොමැත සම්දිටුමය වන්නේ හිත කය වදන තුන් දොර සමේ ගුණයේ ඇතේ සමිඳුනි හඳුන් කුරක් මිනි අපගේ වත ඇද නැති අවංක වූ ගති ගුණ අපට ඇත වදන දෙවැඩද පිරිසිදු ලෙස සුවඳ වෙත මේතන දැල්ලු කෝරක් සමිඳුනි දැකලා අපි අද සිතමි සමවත් ගුණයට නැගිලා දැල්වෙන කුරේ වට සුවඳ දුම නැගිලා විදෙන අයුරු දැක ඇත මිලෙස ඉඳලා කෙටි වන කුර ටික ටික දිග අඩු වෙනවා කෙලවර නිවුම සමගිනි නුයමිනිමි යනවා මේ වගේ උපහරණ අද මිහි මතු වෙනවා සමිඳුනි අපිද එම දීවිතගෙන යනවා දල්වා මුවගේ සදහම් කඳ නගන්නේ ධම්මාඩ සුවඳ එවිටයි විහිද යන්නේ මේ භව ගමන ටික ටික කෙටි කෙරෙන්නේ කෙලවර නිවුම නිවනයි අද දකින්නේ බුදු සමිඳුන්ගේ බණ පද සමවත දෙනවා මේ මග දකින අපි සමසුවේයට එනවා සමිඳුනි අනියතයි ලොව තතු දැක ඉනවා අද එමෙදම් ගුණෙන් දෝතතු විමසනවා අරගෙන මෙවන් මිනිසත් කය ලොව ඉන්නේ අපාමන සසරේ අපි පෙර සෑම දින ඉන්නේ කුන් කලේ නොමැති මේ දම් පෙර දින යන්නේ සමිඳුනි සිව් අපාදුක සැම වෙත වන්නේ පව් සහ වැරදි කර කර පෙර සසරේ එනා කාලය ලොව සියලු සත වෙත උරුම උනා අපේ සැම පෙර භවයේ මා දුක් ගින්නගෙනා සැරි සරු ආයුරු සිහි කරෙනි මිගිනිද දනා පව් කළ සතුන් මේ දුක් කඳ විඳින හැටි දැක නැති නිසා මේ අවිදුවේ අඳුරේ ගැටි අරගෙන මෝහ පව් කඳ බර පතල හැටි පෙර පව් කරපු කලෙව් ඇති කියමි ගැටි අනතව සසරෙහි එන මෙම ගමනේදී ලෝසත පව්කම් කරවෙනවා මේ ලෝවේ තරමට හොඳ දෙය තව නැත මහා වටිනා ලෙස හිත වෙනවා ලෝකේ යන්නට පුර කනේ දෝසතේ මහා පව් පොඩි පව් කරවනවා මේවා විඳින විට කළ පින් කොහි වේද සෑම සම්පත් නම් නොම වෙනවා පෙර කාලේ සක් විති රජේ වී හිටියත් සමිඳුනි නෑ කිසි පවතින්නේ පෙර කාලේ මහා දෙවියන් ලෙස සිටියත් අද නැහැ ඒ භවයද වන්නේ පෙර කාලේ මහා බඹ ලෙස ලොවේ හිටියත් සමිඳුනි ඒ සෑම ගෙවි යන්නේ මේ දෙය මගේ මගේ කිය කිය හිටියත් නැහැ කිසි දින හිමි බව වන්නේ අපාමන සසරේ එන කල හොඳ සුවේ වින්දා මට හොඳ විලස ලැබුණයි එහි මන බන්දා ඉතියත් සමිඳුනේ මෝහය එහි බැන්දා හේතුෙන් පව් කඳකට මුල ඇන්දා හොඳ දේ ලබනවා කියමින් සසරේ එනා කලකදී මෙසේ විය මේ සැප හොයන කෙනා ලෝකයේ ඔය හොයා යන ඉමේ අතරේ මනා මස් කටු ලැබුණේ ලෙස සම්පත් හිමිම උනා ලෝකිත පොර කකා බලු රැළ ලෙස ඉන්නා ලෝසත විඳිනවා දුක රස පසුපන්නා මේ වාරකින්නේ මොන දෙය ලැබ ගන්නා මහා උඩඟුවක් දෙයි මම ලොකු කියමින්නා මගේ මේ කුලය මා ඉහළයි කියාලා මගේ ගේ දොරද මා ලොකු යයි කියාලා මගේ මහා ධනයේ මා ලොකුමයි හිතාලා සත උඩ පනිනු ඇත මානෙන් වෙලීලා අපාමන මහා බල මගේ කය වෙත වෙනවා මගේ මෙම ධනය දේ පොළ හරි ලොකු වෙනවා මගේ බල පිරිස නිතිමා පසු පස වෙනවා මේ ලෙස කිය කියා සත උඩඟුද වෙනවා මේ වගේ අනත අත් බැව් සත ලබා ඇත කළ පින් නිසායයි සම්පත් ඇදී එත ඒ සෑම සම්පතම මරු ළඟ නැසි අත අනියත දෙයම මිස නිති දෙය ලොවේ නැත අපිනේ ගමනේ මොන සැප ලැබුවත් නොන්නේ අම්බලමකට නවතින ලෙස ගියෙමින්නේ භවයෙන් භවයේ හොඳ හොඳ පින් කරමින්නේ ලැබූ සැප කියන්නේ මේවයි දැක ඉන්නේ බුදු සමිඳුනේ මේවා ලොව පෙරගත්තා මේවට බැඳි බැඳි සත පව් කර ඇත්තා මස් කටු රකින බලු රැළ ලෙස තතු ඇත්තා සම්පත් රකින්නට දඬුවමගෙන ඇත්තා මගේ දේ ඔරේ හිතින් බලයෙන් ගන්ට එනා කෙනෙකුන් අසුනොත් ගස නෙමි මරමි යනා මේ හිත රැගෙන මා සම්පත් පුරයේ ගිනා සත දුක් විඳින පව් කඳකට උරුමේ වුණා අද අපේ ජාතියට මේ රටකට ඉන්නේ ජයගෙන වැජෙමින්නේ මගේ මිලිත ඔන්නේ කියේ කියේ බැඳී සත වෙත දඬුවම් දුන්නේ අප පෙර සසරේ ලැබුවේ මොනවද ගන්නේ අනුනට නිගරු කර කුණු කසලයි කියලා අපි මාලොකුය හරි පිරිසිදු යයි කියලා ඔය ඔය යන්නේ මේ භව ගමනේදී කුණු නැගීලා උපදී කතල ගොඩ වැනි තැන හිත තබලා අරගෙන පහත් ජාතිය යයි නිගාදුනි කළ කර්මයට ඉම තන වෙත ඇදී ගෙනී එම වැන්තනක කුසයක පිලිසිඳී තනි උපතක් ලබා සත නොයෙකුත් දුකේ වුනි මානයේ කර කරා මහජය සිතාගිනේ ලෝකෙට නිගරු කර කරගෙන සිටේ කුණේ අරගෙන වමාරනු බැරි ලෙස මෙසේ විනේ දුත්හිත කරුම බලයෙන් එහි ඇදීගෙන ඉපදුන පසුව නැහැ පෙර හිටි තැන දන්නේ දැන් මම වෙතට මේ නින්දා මග එන්නේ ලොව හරි අසාද අරණයයි කියමින්නේ ලෝකෙට බනිනවා පව් කඳ ගෙවමින්නේ අපහට පාත් යයි ඇයි මේ කියන්නේ මොනවන් අසාදාරෙන ලොවේ මිතැන්නේ මාගිනි වැටක් ගෙන බැදු ලෙස හිර වූවා අයියෝ කියා කෑ ගැසුවත් එහි වූවා මේ වගේ බැඳි බැඳි පව් විස ගෙවනු ඇත මේ තන් භූත ලෝකයේ පව් සුළුද ඇත කිව්වේ පොඩි කොටස මාදුක් විඳිනු ඇත වසරින් කල්ප ගණනක් දුක් කැවෙනු ඇත බොරුවක් කියන්නට රවටාගෙන කන්නේ කළ වැඩ සුළු කලයි වසරින් ගෙවමින්නේ මේ පව විඳින්නට කපකුත් මදි ඔන්නේ අපමණ දුකකි එම භූත වූ භවයෙන් ලාමක කියොම් කියලා සත බිඳවනවා සමගිය නැති කරම සමාරු හිනෙහිනවා කරනෙමි හොඳ වැඩක් උනුනුන් ගටවනවා මෙලෙසට කිය කියා කේලම් පවසනවා නැති දේ නිසාරෝ දේ කෙනෙකුගේ ළඟ වෙන්නේ කියමින් කියා කේලම් සැම බිඳවන්නේ මේ වගේ ජීවිතය ප්‍රිය බවකට ගන්නේ ජීවිත ගෙව ගෙවා සමහරු හිනෙන්නේ මේ වගේ දිවිය ගෙවලත් මරණයට යති ඒ මරණයේදී ඒ පව් කඳ නැගම සිටී භවයක් නොයිතුවත් සෑම වෙත භවයේ ඉති කේලම් භව නිසා කටකුණු කරම යති අරගෙන කියපු කේලම් ගඳ පිට වෙනවා දිව අගේ පටන් සා මුලටම කුණු වෙනවා කරුමෙට මැවි මැවි ඔය දිව මතු වෙනවා මේ වගේ පාප ලොව ඒ ලෙස ඇති වෙනවා පිසදා අනුන්ගේ හොඳ ගති විස කෙරුවා හිත තුල උතුම් ගතියක් ආලක නැතුවා අනුනගේ ගුණය පිස දැමු හිත එහි නැගුවා නමකින් පිසාචය යන භවයක් ලැබුවා ලෝසත පිසාචයයි කේ කියන්නේ කිසි සම්පතක් නැති දුක් කඳ විඳින්නේ කරුමේ බලෙනි මේ සෑම තතු මැවෙන්නේ මේ කුණු කයක් ඒ කරුමෙට හැදෙන්නේ මේ වගේ කුණු කයක් කරගාගෙන යනවා වසරින් කෝටි ගණනක් එහි පසු වෙනවා සුළුෙන් කිව් පාපේ බරපතලම වෙනවා මේ තන දුගඳ සිරුරක් වුණට වෙනවා අරගෙන හොඳ ගයක් අර ඒ පෙනින්නේ කියලා ගිය විටක මරු කැල ලෙසින්නේ මැවිලා පිරිත් දඬු පොළුගෙන තලන්නේ මර හඬ දිදිගෙන මෙරි මෙරි දුවන්නේ වැඩෙනා පාරකට මොතින් මැරී යති කරුමේ බලෙන් යලි පන කඳ නැගී එති නැකීටින එවන් මොහොතේද යලි කුටි වෙති අයියෝ කියා මර හඬදී පලා යති අනුනගේ සැපක් නැති කල විස මේ ලෙසිනේ තමනට විපාකය පරලොව එහි ඉතිනේ සස ගුණ ඔයන්නට ගිය තැන ගුටි කමිනේ මෙලෙසට දුවයි මර හඬ දෙයි බඩ සයිනේ හිටි එම මොතේ ගිනි වරුසාවක් එනවා සෑම එම පෙදෙස සාමුල දැවිලා යනවා වේරෙනු බැරිය සෑම අත දුව දුව යනවා ගිනි වැසි නිසා සෑම ඇඟ දැවි දැවි යනවා සසයයි කියා දිය පොද ගැන හොයන්නට මැවිලා පොකුණු පෙනිලා යයි එවන් වට දිය මා පිපාසයි ගිනි සැරණි වෙන්නට කියලා පනි උණු වතුරකි එවන් වට පැතේනා උනෝදියක් කරුමෙට මැවි එති පැන්නොත් මොහතකින් තැම්බි දැවි යති කරුමෙට ඉපදිලා කය පන නැගී එති උදයේ මාරයේ මේ තැන් ගිලී යති අපාමන දුකක් මිස බඩ ගිනීමය වන්නේ බොන්නට කන්ට හිතුවොත් කුණු දියවන්නේ දැවි දැවි බඩේ සෑමතන තැම්බී යන්නේ මේ ගිනි මිසක් බඩ පිරුමක් නොමවන්නේ මේ වගේ අත් බැවක ලෝ සත උපදිනවා මේකට කේලමක් කිව් පවගෙන එනවා එක කේලමක පව් කඳ ඔය විඳවනවා ඉතිරිය පසු කලට තැන්පත් වී යනවා වසරින් කෝටි ගණනින්වත් කියනු බැරි අපමණ කලක් මේ මා දුක විඳිති සරි මේ තෙන් කරුමේ ගෙවිලා යයි කොහොම හරි ලැබුණත් මිනිස් ගඳ කට ගඳ සමග එරි දුටු දුටු තැනි දත කට කුණු වෙලා යති මිනිසෙක් උනත් සැප සම්පත් ඔහි නැති අනුනට අත පපා මා මග හිඟා කති මේ කරුමයේ සේස උපව් මෙසේ වෙති අරගෙන මෙවන් පව් කරනට ලොව ඉන්නේ වසරින් කීයක්ද මොනවද සිතවන්නේ උනුනුන් බිඳුවලා ඕකද කරගන්නේ මේ පව් දකින්නු මැන බුදු ඇසගෙන දෙන්නේ අරගෙන එවන් පරුසැති සැඩවදන් ගිනි තම ලෝකුකමින් අනුනට තැන මෙවන් දිනි අනුනුන් මට යටත් කරනෙමි සැනින් සැනි සැඩවෙයි පරුස බස් දෙයි එම ලෙසින් දිනේ මේ වගේ අයගේ හදවත ගිනි ලෙස වෙනවා ගිනි භූතයෝ ලෙස ලෝකෙට විස දෙනවා අරගෙන පව් කඳක්ගෙන ඔහි දුවවනවා මේ වගේ සැඩයකුන් ලෙස කය විස තනවා අරගෙන මේ බඳු යක් රැළ වෙත ඇද යන්නේ වසරින් කීයක්ද මිනිසෙක් ලෙස උන්නේ කල පව නිසා බෙම භවයක් හටගන්නේ යකුණගේ කොටසේ ගොත් ඔය ලෙස උපදින්නේ එමෙතෙන් විස පුරුදු එමදාමුත් එනවා එකෙකුට බනින විට අනිකත් ගොරවනවා එක වැනි සිරුරු ඇති මේ විස හිත තනවා එකිනෙක මරා ගනිමින් දුක් විඳවනවා උපාමන මලත් කරුමේ හැඩගෙන දෙන්නේ යක්කය සදන විට ඕමයි පවතින්නේ තමනගේ මස් වැදලි තම කය කිනි කන්නේ අනුනගේ පාලිගන්ට බැරි තැන එසවන්නේ හිතුවොත් ගසන්නට ආයුධ මැවි ඇති කෙටුවොත් පාර තම බඩකට නසා යති අනුනට ගැසු සැනින් තම කය කැපී යති මර දුක් විඳ විඳා සැනකින් මැරී යති ඉනමුත් පාපේ මා කරුමේ බලය ඇත ඒතන යලි දිවියේ පන කෙඳි නගනු ඇත කය යලි මැවි අර කරුමෙට ගොදුරු වෙත එකිනෙක මරාගෙන කැපි කැපි විසුණු වෙත යන එන තැනක මොනවද ලොව පෙනින්නේ කන්නට ගියොත් දෙය හරි හැඩ ලෙසින්නේ පැන්නොත් විසර කටු කට තුල ඇනින්නේ ගැලවුම් නොමැත ගෙල තුල හිර කෙරෙන්නේ ගත්දේ රසයි කියලාගෙන හපායති දිවතොල එකට ඇලිලා ඇන ඇනී යති මේ වන් කුඹුරු ගෙඩි ලෙස කටු මැවි එති කැපුවා පමනි හිර වෙයි තව කටේ පැති දඟලයි දරින්නට බෑ ඉවතට ගන්නේ ගිලිනට තබා බෑ මෝතක් හපවන්නේ මේ වගේ කන්ට ගොත් අපමණ දුකකින්නේ යක් රැළ දුක් විඳී මා විස කැවෙමින්නේ යන එන තැනේ අඩියක් බිම තබන්නා මා කටු මතු වෙලා දෙපායේ ඇනින්නා කරුමෙත මතුවේ මේ පතුලෙන් නැගෙන්නා හිරවි අඬයි මුළු කය කොර කෙරෙන්නා මේ වගේ පාපයක් අපමණ විඳවනවා වසරින් කෝටි ගණනක ආයුෂ වෙනවා කාහට කියන්ටද පව් ගති ඵල දෙනවා මේ ටික කරන්නට කාලය සිහි දෙනවා යහපත් ගුණෙන් දිවි රකින්නට මග තිබුණා සත් ගුණ දාම සත් හිතවතුගෙන දෙවුණා බැන බැන අසත් පුරුෂව කාලය යැවුණා මේ පව් ගෙවන්නට කප් ගණනක් ගෙවුණා වසරින් 25ක් 30කුත් පමණ නැති කාලෙක ලොකු වෙලා අනුනට බැනුම දෙති තඩගති පාපයෙන් කෝපයේ ගිනිම කති මැරිලා කල්ප ගණනක් ඔය දුකෙහි වෙති අරගෙන පලප් වදනින් සතරවටනවා මගේ තතු හරි හොඳයි මම හොඳ කියවෙනවා යහපත් සුචරිතයි බොරුවට හඟවෙනවා ලෝකයේ ලැබුණු තැන දුෂ්කර පැන යනවා හොඳ බව කියේ කියාලෝ සතරවටන්නා හැඩ වැඩ දේ කියා වරුණා කරමින්නා දාමට නැමෙන සිත ඉන්ගලවාලන්නා තමනුත් විනාසයි සත දැන් වනසන්නා අරගෙන සුන්දරයි ලෝකය කියලා රසයට සුවඳකට හිත බැඳ සදාලා කාමය වෙතට ගිජු කර විස කවාලා මේ ලෙස පලක් වදනක් දෙයි හදාලා මේ පව් ගෙවන්නට මොනවද පවතින්නේ හිස් කලයක් වගේ රස ඇතුලේ දන්නේ නැති ඔහු මෙසේ ඉඳලා පව් කරගන්නේ ලැජ්ජා නැති විලස විස කර මැරියන්නේ මැරෙනා විටදී මේ පව් කඳ නැගී එති ඇවිදින් සියලු විස කර කුඹුලෙසේ ඇති අණ්ඩය නැගීගෙන කල ගෙඩි ලෙසේ වෙති කරුමෙන් රූපයක් මැවිලා ඔහි යති යන යනට නී අපහාසයේ විඳිනු ඇත බොරුවට කරපු දේ අද දැන් නිසිම වත දැක ගන් සියලු අය පව් කළ අයගේ කැත කියලා අලි බඩක් අණ්ඩක් එලෙස එතේ යන තැන බැරියේ ඉඳ ගන්නට බිම හිටලා මේ තැන අණ්ඩ පාතට කල ගෙඩි හැදිලා කරුමෙන් නැගෙන විට බිම ඇද ඇද දුවලා ලැජ්ජා විඳී මා නින්දාවට වැටිලා අනුනට කියා කන්නට දුන් රස හදනා බොරුවට රවට මින් කළ පව් එහි ඇදුනා කුණු මාජරාදිය කඳ කරුමෙට මැවෙනා පනු රැළ ගඳ ගසා ගිල ගිල දිවි රැකුණා මේ වගේ කුඹ අඬු ඇති කොටසක් වෙනවා මේ අය ලොවේ මා පෞගිනි විඳවනවා ලෝකය රවටලා දුන් පව් විඳ එනවා රැවටු මේ පාපේ ඔය ලෙස සත වෙත වෙනවා වසරින් කීයක්ද ලෝ සතරවටන්නේ කාමයේ සැප හොඳයි කිය කිය ඇද දුන්නේ මේ පව් විඳින්නට වසරින් බැලු තැන්නේ එම තැන් කෝටි ගණනක් මුදු මදි වෙන්නේ කළ පව් එකක් ගෙවලා යලි උපදින්න මිනිතෙක් උවත් පෙර පින් කොටකින් ඔන්න එම තැන් උපත ලද දින සිට දැනගන්නේ ලිංගු විපරීතමයි විස කරවයි ඔන්නේ කය වෙත ලෙඩ හැදී කය දිය වී යනවා බැලු බැලු අයට හැම හිරිකිත ගති දෙනවා මේ වගේ ජීවිතෙත් විසකර කරවනවා සත එම රැවටු පව් ඔය ලෙස පල දෙනවා මේ තතු දැක ගන්න බුදුබණ අසනු මැන මා බල දිවස් ඇති අය මෙය දකින දින කළ පව්වලට මේ තතු අද කියන මෙන දනු මැන බොරු නොවේයි බුදුබණ ලොවේහි වනේ මේ වගේ විසර ගති වචනෙන් සිදු වෙන්නේ මා පව් කළ හොතින් මොනවද තව දන්නේ පරපන නස නසාකම් සැප විඳ ඉන්නේ ඕනට උපදින්ට අටමා නිරවන්නේ ගින්න වට කර ඇත බැලූ බැලූ සතර එම අත උඩ යට දේශය අත මහා ගිනි කඳ රැගෙන හැසිරෙත සයත වට කරලා ලෝහ වටයෙන් නැගීලා ගිනිගෙන රත් වෙලා කරුම බලයෙන් අපාසැදීලා පෞකල අයට ඇත මහපව එතන විඳවත යනු එනු කිසිම නැත ගින්න පමණයි ආහාර ලෙස ඇත ගිලින ගිනි කඳුගෙන දැවි දැවි නැසෙන මොහොතින මා පව් කයේ කීගෙන හැදෙයි ගිනි කය කරුමේ බලයෙන් එම පවේ විඳින්නා සතට ගිනි පෙර දුන්නා එම කල දකින්නා සතට මහගිනි කොයින් වන්නා අනේ අප එකමුතු වී සිටියේ මේ ලෙස සතු අනේ මගේ දරු පුතු නැසුවා මුන් මේ කලේ මොන යුතු පපුව ගිනි ගන්නේ මට හිති දරුම වන්නේ ඇයි දරු මරන්නේ අහෝ ඇයි මේ ගිනි දෙවන්නේ මෙසේ ගිනි කන තන සත දුක් බලා සිටගෙන සිටියදී මරමින දුන්නේ ගිනි මේ ලොවේ සත දැන යම් සතෙක් දුවලා පන බේරෙන්ට හිතලා යන විට කොටු කළා ගසයි ගිනි කඳ රැගෙන ඇදලා අහෝ ගුණ කොහි දැන ඇයි අපට මේ ගිනි හෙන දෙන්නේ අයි හිතෝ තන මහාගිනි කඳ කෙරෙයි ඔය වින වට කර එතැන්නා මහාගිනි කඳ දෙන්නා පවුල් වනසන්නා සතුන් වෙත මාගිනි නගන්නා මෙබඳු පව් කළ තැන මේ මහා අකුසල් දෙන ගිනි කඳක් ගෙන එන අයද මොනවද හෙව්වේ ලොව ගැන අපට ජය හිතලා විරුද අය අද මරලා ජය පැන්ගෙන පෙලා බොන්නේ අපි මා ජයෙන් කියලා මේ විලස හිතමින කළ පව් කඳ කිගිනිගෙන වසරින් කීයගෙන කුමන ජයදැයි ලැබුණේ හිත මැන මෙබඳු පව් කර ඇත මරණය ඊතා ළඟ වෙත රජකමට ගෙන හිත කරපු දේ ආවරයි හිමි නැත මරණය Taman ළඟ එනවා අනුන් නැත ළඟ රජ කරපු හැම සග ඉවත යයි මරණයේ මරු ළඟ මේ ලෙස මෙරි මෙරි යන සත කොයි අද මේ ඇදිලා යන්නේ පාප ගින්න දුටු සැනින් මරණී ළඟ ගිනි කඳ වැඩි වෙන්නේ බුරා හැදෙන එම මාගිනි කඳගෙන කයම වෙලා යන්නේ ඇදීමේ වන් මා පොළොව තලේ තුල ගිනි කුහරය එන්නේ මැවි කරුම බලයෙන් එම පෙනෙනා පොළව ඇතුලේ හිටලා සැදී තිබෙන එම කරුම බලින් නුන මාගින්නට ඇදිලා මා දුකක් දෙන ගිනි කඳ කාගෙන අවවනී කියලා ඇදී ගොසින් පතිතව යයි නිරයට මාගින්නේ වැඩිලා මෙවන් තැනීමම පාපය විඳිනට බොහෝ කාලක් යනවා වසර කෝටි ගණනක් කල් ගියේ මුදු සානයේ නොම වෙනවා උපන්දිනේ සිට මාගිනිකාගෙන දැවි මැරි යනවා කරුමය බල දෙයි පාප බලයේ එයි කය යලි මව වෙනවා මෙහෙම තිබෙන තැන අපා දුකක් ඇත තව මේ ලෙස වන්නේ ගල් මුල් අරගෙන පාර දේවා මරු අයට තැනක් වන්නේ පරුවත ගල් කඳ ඒ අත මේ අත විද පැතිර යන්නේ අකුණු දහස් එක මොහොතක දින හඬ ගලින් වැඩි යන්නේ මෙබඳු මහා කම්පා ඇති නිරයකි මෙතනට ඇද යනවා දිවි බේරෙන්නට ගල්ලෙන සෑම විට මරහඬ දී යනවා කොහේ දුවන්නද සෑම තැන ගල් කඳ හැපි හැපි විසි වෙනවා වැඩෙන සැනින් මුළු සිරුරේ අහල නැත සුණු විසුණුව යනවා කරුම බලය එම සැනින් ඇදී එයි කය යලි සැකසෙන්නේ මරණ බයයි මා ගිනි හඬ ගීගෙන මා අඳෝනා දෙන්නේ මෙබඳු පාප ගිනි විඳින අපායක් ඔය විලසද වන්නේ මෙමෙති බෙන්නට කළ පව් කර කර කුමද මෙලොව ඉන්නේ මොනවා හොයන්නේද මොන රජ ගන්නේද මේ පව්කම් කෙරුවේ අපාගතව එම සිටින මොහොතකදී කවුරුද එයි ඇදුවේ මෙමා නුඹලාට උදව් කළා නැවේ අවාගෙන ඇයි බැලුවේ නැද්ද අනේ කිව්වත් එන්නේ නැත පවුතනියෙම කෙරුවේ පාපේ විඳින්නට අපාගත වූ අය තනියෙම ඒ කනවා කරපු සියලු දෙය ලැබුව හැයලු ජය මේ ලොව තනි වෙනවා මෙහෙම පාප ලොවේ දිවි ගෙවනා සත කල්ප ගණන් යනවා කළ පව් ගෙව ගෙව යන්ට ඇදුව කල වසර කියක් වෙනවා අරගෙන වසරින් හතරක් දහයක් මේ වගේ කල ගන්නා ජයක් ලබන්නට කරපු සටන් මැද ඔය පව් විඳවන්නා බොහෝ කෝටි වසරින් කිව්වත් බැරි කලක් මේ දුක වෙන්නා මේවා ලබන්නද මේ පව් කෙරුවේ අවිදුව නැත දන්නා අවිදු පාපේ බැඳිලා සත අඳුරුයි මෝහ පටලේ වැසුවා පාප අඳුරින්දා එම භව තතු තැනින් මෙලොව වැසුවා ධාම දැකපු මහා දිවස තිබෙන ගුණ සමිඳුගේ නොම ඇසුවා එවන් උතුම් බුදු බණ පද අද දින ප්‍රලාපයයි කිව්වා මේ බුදු හජින්දුගේ ධම්මග මතුන තැනකින් අපාය දිස් වෙනවා කම්පා වී හද යනු ඇත පව් කඳ බයගෙන එය දෙනවා මේ වගේ පව්ගෙන විඳින සතුන් අද දැක්කත් කුමවන්නේ කාට කියන්නේද පිළි අරගන්නේද කීවට වැටෙන්නේ නැති නිසාම අහෝ අනේ අපොයි සත මේ මොන මග යන්නේ හැකි අයටත් වද කියා දෙනවා මිස කුමද අපි කරන්නේ මේ බුදු දරුවන්ගේ ගුණ දැක කියන කතා දුටුවොත් කෙනෙක් විත්වාසය එතන තතා බැලුවොත් කොයි ලෙසද කරුමෙහි තනිය එතා අයියෝ ලෝකෙ මේකද ඔය කවුද සතා ඔය තැන් අනත සසරේ සිට විඳවනවා ඉන පව් ගමනි මොන වද රස හොයවනවා මරුගේ බැම්ම ඔය විලසට තද වෙනවා ඔය කම් රසය මරු ඇම ලෙස පවතිනවා මරුගේ පාරේ කන්නට යන මග හින්දා බුදු මග දෙසුවේ ගුණයට මේ සෑම බැන්දා මරුනේ ඉවත් කරෙමි කාමය කැන්දා බුදු මග සිටින සත බුදු නුවණට බැන්දා කෙනෙකුට මෙවන් පව් නැති බුදු මග වේවා පව් ඇර උතුම් බුදු දරු ලෙස සැකසේවා සමිඳුනි මෙවන් දුක් ගිනි කඳ සිහි වූවා අපි අද පිරිසිදුයි පව් කඳ දුර ලෑවා සමිඳුගේ දරු කැලෙලිස අපි ඉන්නේ බුදු සමිඳුනි පිරිසිදු වෙනවා අනත සසරෙලෝ සත විඳි දුක දැක ඉන් මුදනට ඔබ බුදු වෙනවා උතුම් සමිඳුනේ සවුනේ නැනදුන් නුවණ නිසා ධම්මග වෙනවා ඔබ දුන් සදහම් මග යන අප වෙත පාප බයක් කිසි නොම වෙනවා බුදු පිය රජින්දුනි අකුසල් අපේ නැත සතටද කරුණා මෙත් නගලා පින්පලදී මිනිසත් නුවණක් කර සිටිනෙමි බුදු මගගෙන දෙවලා බුදු මහා සමිඳුනි ඔබේ ධම්මගගෙන ලෝසත බුදු ගුණයට තබලා සනසමි පළමුව හිතගත සදනෙමි මනසද සැමතෙන්පත් කරලා